තෘතිය පරාජිකාව යෝපන බික්ඛෝ සංචිච්ඡ මනුස්ස විග්ගහං ජීවිතා වෝරෝපෙය්‍ය සත්තහාරකං වාස්ස පරියසෙය්‍ය මන්නවන්නං වා සංවන්නේය මරණාය වා සමාදපෙය්‍ය අම්හා පුරිසං කිං තුයිහිමිනා පාපකේන දුජ්ජීවිතේන මත්තේන ජීවිතා සෙය්‍යාති ඉති චිත්ත මනෝ චිත්ත සංකප්පෝ අනේක පරියායේන මරණවන්නං වා සංවන්නේය මරණාය වා සමාදපෙය්‍ය අයම්පි පරාජිකෝ හෝති අසංවාසෝ පරාජිකා පාළි 78 පිටුවෙන් යම් මහණෙක් මොහු මරමියයි සිතා මිනිස් ශරීරයක් ජීවිතයෙන් තොර කෙරේද මේවා ගෙන දිවි නසා ගනීවායයි සමීපේහි ආයුධ හෝ තබාද මරණේ ගුණ හෝ වර්ණනා කෙරේද මෙසේ මැරෙන්නේයි මැරණ ක්‍රම කියාද එම්බා පුරුෂය නොමට ලාමක වූ මේ දුක් ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද නොමට ජීවත් වීමට වඩා මරණයම උතුමිය එබඳු සිත් ඇත්තේ එබඳු අදහස් ඇත්තේ නොඑක් ආකාරයෙන් මරණයේ ගුණ හෝ වර්ණනා කෙරේද දිවි නසා ගැනීමේ උපාය හෝ කියා දේද මේ මහන තෙමේද පරාජිකා වූයේ වෙයි සිල්වත් භික්ෂූන් හා සංවාස නැත්තේ වෙයි මෙය ඒ pāli පාඨයේ අදහසයි මේ සිකපදෙහි මනුෂ්‍ය ශරීරය යනුවෙන් අදහස් කරන්නේ මෞකුස පළමුවෙන්ම පහළවන කලල රූපයේ පටන් මරණය තෙක් පවත්නා ශරීරයයි. ඔසප්වීමට බෙහෙත් යෙදීම ආදියෙන් කල්ල රූපය නැසුවද පරාජිකා වෙයි. මේ සිකපද හොඳින් තේරුම් ගත හැකි වීමට ප්‍රාණඝාතයේ සිදු කිරීමේ ක්‍රම දත යුතුය. ඒවා විනය ග්‍රන්ථයන්හි පයෝග යන නාමයෙන් දක්වා ඇත. සාහත්තිකෝ ආනත්තිකෝ නිස්සග්ගියෝ ච චාවරෝ විජ්ජාමයෝ ඉද්දිමයෝ පයෝගෝ චබ්බාදා මතා සමන්ත පාසාදිකාව 314 පිටුවෙන් සාහත්තික ප්‍රයෝගය ආනත්තික ප්‍රයෝගය නිස්සග්ගිය ප්‍රයෝගය තාවර ප්‍රයෝගය විජ්ජාමය ප්‍රයෝගය ඉද්ධිමය ප්‍රයෝගයයි ප්‍රයෝග හයකි සාහත්තික ප්‍රයෝග යනු තමාගේ අතින් පයින් හෝ අතටගත් දඬු මුගුරු කඩු ආදියකින් හෝ පහර දීමය මරණයේ ಗುಣ වර්ණනා කිරීමද එයට අයත් වෙයි ආනත්තික පයෝග යනු ගසා හෝ කපා කොටා හෝ මරව යයි අනෙකොට අන කිරීමය නිස්සග්ගිය පයෝගය යනු දුර සිටින්නවුන් මැරීම සඳහා ගල්හි වෙඩි උණ්ඩ බෝම්බ ආදිය අතින් මුදා යෙවීමය තාවර ප්‍රයෝගය යනු මරණු පිණිස වල කැණීම් උගුල් ඇටවීම ආදියය විජාමය පයෝග යනු හූනියම් ආදී ගුරුකම් කිරීමය ඉද්දිමය පයෝග යනු උපතින්ම පිහිටා ඇති 이르දි බල සත්වයන් මැරීම සඳහා යෙදවීමය ඇතම් සත්වයන්ට සත්වයන් මැරීමට යොදාගත හැකි 이르දි කර්ම බලයෙන් උපතින්ම පිහිටා ඇත ඒවා බෙහෙවින් ඇත්තේ අමනුෂ්‍යයන්ටය. සමහර මිනිස්සුන්ටද ඇත්තේය. මැරීම සඳහා 이르දිය යෙදවීම 이르දිමය ප්‍රයෝගයේය. විජ්ජාමය 이르දිමය ප්‍රයෝග දෙක අටුවාවල මිස විනය පාළියේහි දක්වා නැත. සාහත්තික නිස්සග්ගිය ප්‍රයෝග දෙකෙහි විස්තර අතින් පයින් පොළු වලින් කැති වලින් පිහි වලින් කිනිසි වලින් කඩු වලින් පහර දීම වූ සාහත්තික ප්‍රයෝගය ගල් ගැසීම් ගල් පෙරලීම් පොළු දමා ගැසීම් බෝම්බ ගැසීම් වෙඩි තැබීම ආදීන් වශයෙන් පවත්වන නිස්සග්ගිය ප්‍රයෝගය යන මේ දෙකින් එක එකක් උද්දිස්සකය අනුද්දිස්සකය යයි දෙපරිදි වෙයි උද්දිස්සක යනු පහර දෙන්නේ අසවලාටය කියා නියමයක් ඇතිව පහර දීමය. අනුද්දිස්සක යනු කවරෙක් හෝ මැරේවා යයි නියමයක් නැතිව පහර දීමය. නියමයක් ඇතිව පහර දීමේදී නියමිත පුද්ගලයාගේ මරණයෙන්ම පරාජිකා වෙයි. අනියමින් පහර දීමේදී මනුෂ්‍ය වූ කවරෙක් මලද පරාජිකා වෙයි. මැරීමට පහර දුන් කලෙහි පහරකෑ පුද්ගලයා ඒ ආබාධයෙන් විසි තිස් වසරකට පසුව වුවද මැරේ නම් පහර දුන් භික්ෂුව එකෙනෙහිම පරාජිකා වෙයි. පහර ලැබූ තැනැත්තා මැරෙන්නට පෙර පහර ලැබූ භික්ෂුව මලද ඔහු මැරෙන්නේ අශ්‍රමණයෙකු වශයෙනි. පහරකෑ අය ප්‍රතිකාර නොලදහොත් මැරෙන්නා වූද ප්‍රතිකාර ලදහොත් නොමැරෙන්නා වූද පහරවල් ඇත්තේය. එබැවින් පහර දීමෙන් වන පරාජිකාව විනිශ්චය කිරීමට දුෂ්කරය. වනයේදී ගෝණෙකුට හෝ මුවෙකුට තැබූ වෙඩි පහර ඌට නොවැදී දුර සිටි මිනිසෙකුට වැඩි ඔහු මලද වෙඩි තැබූ භික්ෂුව පරාජිකා නොවේ. එක් මිනිසෙකු මරන්නට තැබූ වෙඩිල්ලකින් අනෙකෙකු මලද පරාජිකා නොවේ. කවරෙක් හෝ මැරේවා යයි අනියමින් තැබූ වෙඩිල්ල කවර මිනිසෙකු මලද පරාජිකා වෙයි. අටුවාවෙහි ඒලක චතුෂ්ක ආදියෙන් මේ කරුණ පැහැදිලි කර තිබේ. ඒලක චතුෂ්කය මෙසේය. භික්ෂුවක් එළුවෙකු නිදන තන දවල් කාලයේ බලාගෙන රාත්‍රී කාලයේ ඌ මැරීමට ගොස් පහර දුන් කලෙහි එහි ඔහුගේ මව හෝ පියා හෝ නිදා සිට ඒ පහරින් මලේ නම් ඔහුට පරාජිකා ආපත්‍ය හා ආනන්තරීය කර්මයද වෙයි. එහි අන්මිනිසෙක් සිට පහර වැදී මලේ නම් පරාජිකා ආපත්‍ය පමනක් වෙයි. අමනුෂ්‍යෙක් එහි සිට ඒ පහරින් මලේ නම් තුලසි ඇවත් වෙයි. එහි බලාපොරොත්තු වන එළුවාම සිට මලේ නම් පචිති ඇවත් වෙයි. එළුවා මැරීමටය කියා යන තැනැත්තා එළුවෙකු මැරීමට අදහස් කරගෙන සිටියේද පහර දෙන අවස්ථාවෙහි ඔහුගේ වදක චේතනාවට අරමුණු වන්නේ ඉලක්කය වන්නේ එතන සිටි සත්වයාගේ ශරීරයය. ආපත්‍ති විනිශ්චය හා කර්ම විනිශ්චය කළ යුත්තේ පහර දීමේ චේතනාවට ලක් වූ වස්තුව අනුවය. රාත්‍රී කාලයේදී එළුවාය කියා සිතාගතද මව මවමය මේ සත්වයාට පහර දෙමිය කියා පහර දෙන්නේ මවටය භික්ෂුවට පරාජිකාව හා ආනන්තරීය කර්මය යන දෙකම හිමිවන්නේ ඒ නිසාය මව හෝ පියා නිදන තන බලාගෙන රාත්‍රී කාලයේදී මව හෝ පියා මරන්නට ගිය භික්ෂුවකගේ පහරින් මව හෝ පියා මලේ නම් භික්ෂුවට පරාජික ආපත්‍යයට හා ආනන්තරීය කර්මය යන දෙකම වෙයි. අන් මිනිසෙක්ව සිට මලේ නම් පරාජික ආපත්‍ය පමණක් වෙයි. අමනුෂ්‍යයෙක් එහි සිට මලේ නම් තුලසි ඇවත් වෙයි. තිරිසනෙක් සිට මලේ නම් පචිති ඇවත් වෙයි. ආනත්තික පයෝගයේ විස්තර වත්තු කාලෝච ඕකාසෝ ආවුදං ඉරියාපතං කිරියා විශේෂෝති ඉමේ ච ආනත්ති නියාමකා සමන්ත පාසාదికා 319 පිටුවෙන් අදහස වස්තුව කාලය අවකාශය ආයුධය ඉරියාපතය ක්‍රියා විශේෂය යන මේ කරුණු 6 අනුව ආනත්තික ප්‍රයෝගයන් වන පරාජිකාව විනිශ්චය කළ යුතුය. වස්තුව යනු මරණු ලබන පුද්ගලයාය. අසවලා මරන්න කියා භික්ෂුවක් භික්ෂුවකට අනකල කලෙහි අනලත් භික්ෂුව නොවරදවා එය ඉටු කරන්නේ නම් ආනාපක භික්ෂුව එකෙනෙහිම පරාජිකා ආපත්‍යයට පැමිණේ. මැරීමෙන් පසු මරණ භික්ෂුව පරාජිකා වෙයි. අනලත් භික්ෂුව වර්ධවා අනිකෙකු මැරුවහොත් මරණ භික්ෂුව පමණක් පරාජිකා වෙයි. මූලිකයා පරාජිකා නොවේ. අසවලා මරණ ලෙස අසවලාට කියවයි අනකල කල්හිද එය නොවැරදීම සිද්ධ වේ නම් මූලිකයා එකෙනෙහිම පරාජිකා වෙයි. පණිවිඩය කියන්නා කී කල්හි පරාජිකා වෙයි. මරන්නා මැරූ කල්හි පරාජිකා වෙයි. භික්ඛු භික්ඛුං ආනාපේති ඉත්තන්න මාස්ස පාවද ඉත්තන්න මානෝ ඉත්තන්න මාස්ස පාවදතු ඉත්තන්නමෝ ඉත්තන්නාමං ජීවිතා වෝරෝ පේතුති ආපත්‍ති දුක්ඛටස්ස සෝ ඊතරස්ස ආරෝචේති ආපatti දුක්ඛටස්ස වදකෝ පතිගන්හාති මූලට්ඨස්ස ආපatti චුල්ල සච්චසය සෝතං ජීවිතා වෝරෝපේති ආපatti සබ්බේසං පාරාජිකස්ස පාරාජිකා පාළියේ 80 පිටුවෙන් මේ පාරාජිකා පාළියේ දැක්වෙන පාඨයෙන් දැක්වෙන්නේ සාමාන්‍ය අදහස අනුව භික්ෂුවක් භික්ෂුවකට අසවලා මරන්නට අසවලාට කියව යයි අනකලහොත් දුකුලා ඇවත් වේය. පණිවිඩය කීමෙන් දෙවන්නාට දුකුලා ඇවත් වේය. එය මරණ භික්ෂුව පිළිගැනීමෙන් මූලිකයාට තුලසි ඇවත් වේය. මැරීමෙන් සැමටම පරාජිකා ආපත්‍ය වේය යනුයි. මේ පාඨයෙන් දැක්වෙන නියම අදහස ආනාපක භික්ෂුවගේ අන මරණයේ ක්‍රියාවේ නොයේදී අනකිරීමෙන්ම නවතිතහොත් ඔහුට දුකලා ඇවැත්වීමත් පණිවිඩය කීමෙන් නවතිතහොත් පණිවිඩය කියන්නාට දුකලා ඇවැත්වීමත් පණිවිඩය පිළිගැනීමෙන් නවතිතහොත් මූලිකයාට තුලසි ඇවත් වීමත්ය. අන පරිදි මරණය ඒකාන්තයෙන් සිදුවේ නම් මූලිකයාට දුකුලා ඇවත් තුලසි ඇවත් නොවි එකෙනෙහිම පරිජි ඇවත් වෙයි දෙවන්නාටත් දුකුලා ඇවත් නොවි එකෙනෙහිම පරිජි ඇවත් වෙයි එසේ වන්නේ අන කිරීමෙන් හා පණිවිඩය කීමෙන් මරණය පිළිබඳ ඔවුන්ගේ කාර්ය අවසන් වන බැවිනි. මරන්නාගේ කාර්ය අවසන් නැති බැවින් ඔහු පරාජිකා වන්නේ පසුව මැරූ දිනකදීය. මෙය ගැඹුරු කරුණකි. නැවත නැවත කල්පනා කොට තේරුම් ගත යුතුය. අසවලා මරණ ලෙස සංඝරක්කිතට කියවයයි බුද්ධ රක්කිත ධම්ම රක්කිතට අනකල කල්හි සංගරක්ඛිත මිනී මැරීමට තරම් වීරයෙකු නොවෙතයි අනිකුට කියා අනිකෙකු ලවා මැරුවොහොත් බුද්ධ රක්ඛිතට ඇවත් නොවේ ධම්ම රක්ඛිත හා මැරූ භික්ෂුව පරාජිකා වෙති පණිවිඩය වරද්දවා කී හේිනි කාලය යනු මරවන්නහුට එය සිදු කරවා ගැනීමට උවමනා කාලයය. පෙරවරු කාල, පස්වරු කාල, දවල් කාල, රාත්‍රී කාලාදී කාලයන්ගෙන් යම්කිසි කාලයකදී කෙනෙකු මරන්නට අනකල කලෙහි මරණ තනත්තා කාලය වරදවා අන් කාලයකදී මැරුවහොත් මැරූ භික්ෂුවට මිස අනකල භික්ෂුවට ඇවත් නොවේයි. අවකාශය යනු මරණ ස්ථානයේය. භික්ෂුවක් වනයේදී අනෙකෙකු මරන්නට අනකල කලෙහි වනයේදීම මැරුවහොත් දෙදෙනාම පරාජිකා වෙති. ගමෙහිදී මැරුවහොත් අනකල භික්ෂුවට ඇවත් නැත. ගේකදී මරන්නට අනදුන් කලෙහි මගදීද මගදී මරන්නට අන දුන් කලෙහි ගෙයිහිදීද මරුවහොත් අනදුන් භික්ෂුව ඇවතින් මිදෙයි. ආයුධය යනු මැරීමට යොදන් ගන්නා ආයුධයයි. කඩු කිනිසි ආදී මැරීමට උපයෝගී කරගන්නා ආයුධ අතුරෙන් යම්කිසි ආයුධයකින් මරණ ලෙස අනකල කලෙහි ඒ ආයුධයෙන්ම මැරුවහොත් දෙදෙනාම පරාජිකා වෙති. නියම ආයුධය හැර අන් ආයුධයකින් හෝ අන් ක්‍රමයකින් හෝ මැරුවහොත් අනකල තැනැත්තේ ඇවතින් මිදෙයි. ඉරියාපතය යනු මරවන්න හොට මැරවීමට වොමනා ඉරියව්වයි. භික්ෂුවක් යම් කිසිවෙකු නිදන විටම මරන්නට වොමනා වී අසවලා නිදන විට මරන්නේයයි භික්ෂුවකට අනකල කලෙහි අනලත් භික්ෂුව එසේම මැරුවේ නම් දෙදනාම පරිජි වෙති. අන් ඉරියව්වකදී මැරුවහොත් මූලිකයා මිදී මැරූ භික්ෂුව පමණක් පරාජිකා වෙයි. ක්‍රියා විශේෂයේ යනු කැපීම, හැනීම, හිස පොඩි කිරීම, බෙල්ල මිරිකීම යනාදී මැරීම සඳහා කරන ක්‍රියාවය. බෙල්ල මිරිකා මරන්නට අන කල කලෙහි එසේම කළහොත් දෙදෙනාම පරිජි ඇවතට පැමිණෙති. බෙල්ල කපා මැරුවහොත් මූලිකයා ඇවතින් මිදෙයි. ගිහියෙකු පියා හෝ මව මරන්නට අනෙකෙකුට නියම කළ කලෙහි එය නොවරදවා අනලත් තැනැත්තා අතින් සිදුවේ නම් ඔහුට එකෙනෙහිම ආනන්තරීය කර්මය වෙයි. අනලත් තැනැත්තා එය සිදු කරන්නට කලින් ඔහු පැවිදි උපසම්පදා වුවද ඔහුට පැවිද්ද හා උපසම්පදාව නොපිහිටයි. කෙනෙකු මරන්නට අනකල කලෙහි අනලත් තැනැත්තා ඔහු රහත් වීමෙන් පසු මැරුවහොත් දෙදෙනාටම ආනන්තරීය කර්මය වෙයි. තාවර ප්‍රයෝගයේ විස්තර තැබූ තනම තිබෙන එහා මෙහා නොයන උපකරණයක් මැරීම සඳහා යෙදීම තාවර ප්‍රයෝග නමි. වල කැණීම, පාරිභෝග භාණ්ඩවල ආයුධය දීම, ආයුධ සමීපයේහි තැබීමය, අහිත බෙහෙත් සමීපයේහි තැබීම යන හතර ආකාරයෙන් පාළියේහි තාවර ප්‍රයෝගය දක්වා ඇත. වල කැණීම භික්ෂුවක් යම් කිසිවෙකු මරණු පිණිස වලක් කණී නම් දුකුලා ඇවැත්වෙයි. පඨවි කනන සිකපදයෙන් පචිති ඇවැත් නොවි දුකුලා ඇවැත් වන්නේ එය පරාජිකාවේ పూర్ව ප්‍රයෝගය නිසාය. ඒ වලෙහි බලාපොරොත්තු වන මිනිසා ඒකාන්තයෙන් වැටි මැරෙන්නේ නම් වල කපා අවසන් කරනු සමගම පරිජි ඇවතට පැමිණෙයි. අනෙකෙකු එහි වැටි මලද පරිජි ඇවත නොවේයි. කවරෙක් හෝ වැටි මැරේවා යයි කැපූ වලෙහි කවර මිනිසෙකු වුවද වැටි මැරේ නම් පරිජි වෙයි. මව හෝ පියා වැටි මැරේ නම් ආනන්තරීය කර්මය වෙයි. වලක් කැනීම සිදුවන්නේ චේතනා බොහෝ ගණනකිනි. වල කපන භික්ෂුව පරාජිකා වන්නේ කවර චේතනාවෙන්ද යන මෙය විනිශ්චය කිරීමට දුෂ්කර ගැඹුරු පැනයකි. සමන්ත පාසාදිකාව කළ බුදුගොස් හිමියෝ මේ පැනය නොවිසඳූහ. උන්වහන්සේ විසින් මහා අට්ඨකතා වාදය මහා පච්චරිය අට්ඨකතා වාදය යයි මේ කරුණු පිළිබඳ ආචාර්යවාද දෙකක් සමන්ත පාසාදිකාවෙහි දක්වා ඇත. 325 පිටුව බලන්න. වල කන මට්ටම් කොට අන්තිම පස් කූඩය ඉවත් කරන අවසාන චේතනාවෙන් ඇවතට පැමිණේය යනු මහා අට්ඨක වාදයයි. මේ වලෙහි වැටි මැරෙතැයි එක් උදළු පහරක් දුන් කලෙහි එහි পায় පැකිලි වැටි කවරෙකු හෝ මැරේනම් පරාජිකා වේය යනු මහා පච්චරිය අටුවා වාදයයි සංඛේ පට්ඨ කතා වාදයත් එයම බව කියා ඇත බුදුගොස් හිමියන් විසිනිදු විනිශ්චය නොකළ මේ කරුණ අපි විනිශ්චය කරන්නට නොයමු බැඳී මැරෙන උගුල් ඇටවීම යට වී මැරණු පිණිස හබක ඇටවීම හැනි මැරණු පිණිස උල් සිටවීම යන මේවා වල කැණීමටම අනුලෝම වශයෙන් අටුවාවෙහි දක්වා ඇත ඒ වයින් දුක්කට චුල්ලච්ඡය පරාජිකා ආපත්තීන් වන අයුරු කී කරුණු අනුව තේරුම් ගත යුතුය මරණු පිණිස හේතු වන හිඳින නිදන තන්වල ආයුධ තැබීම විෂ ගල්වා තැබීම ගෙන දිවිනසාගනු සඳහා සමීපෙහි ආයුධ තැබීම වළඳා රෝගයේ උත්සන්න වී මැරණු පිණිස රෝගියෙකු සමීපයේ ගිතෙල් ආදී අපත්‍ය බෙහෙත් අපත්‍ය ආහාර තැබීමද මේවා ද තාවර ප්‍රයෝගයටම අයත්ය. මරණේ ಗುಣ කීම ආයුධාදීන් පමණක් නොව මරණේහි ಗುಣ වර්ණනා කිරීමෙන්ද මැරීම කල හැකිය. ඇතැම්හු පක්ෂාඝාත රෝග, පිළිකා රෝග ආදී සුව කළ නොහැකි බොහෝ කල දුක් විඳින රෝගීන් දුටුකල්හිද අන්ධ වී අත්පා සුන් වී දුක් විඳින්නන්ද මහලු වී කිසිවක් කරගත නොහැකිව දුක් විඳින පුද්ගලයන්ද දුටු කලෙහි මොවුනට මෙසේ බොහෝ කල දුක් විඳිනවාට වඩා මරණය සැපේයයි සිතති. එසේ සිතා ඔවුනට මරණයේ ගුණ වර්ණනා කරති. එය අසා යමෙකු යම්කිසි උපක්‍රමයක් කොට දිවි නසාගත හොත් මරණය වර්ණනා කළ භික්ෂුව පරිජි ඇවතට පත්වෙයි. එසේ වර්ණනා කිරීමෙන් මව හෝ පියා දිවි නසාගතහොත් ආනන්තරීය අකුසලය වෙයි. මැරෙන්නට සිතන කෙනෙකුට මෙසේ කළහොත් පහසුවෙන් මැරත හැකියයි ක්‍රම කියාදී එසේ දිවිනසා ගතහොත් භික්ෂුව පරිජි වෙයි. භික්ෂූන්ට නොයෙක් විට රෝගීන්ට දහම් දෙසන්නටද සිදුවෙයි. දහම් දෙසීමේදී ඔබ බොහෝ පින් කළ කෙනෙකි. ඔබ මලහොත් යන්නේ ස්වර්ගයටය. මේ දුක් විඳිනවාට වඩා ඔබට මේ ලාමක ජීවිතය හැර ස්වර්ගයට යාම ඊතා යහපත්ය. යනාදීන් දහම් දෙසා එය අසා රෝගියා දිවි තොර කර ගතද භික්ෂුව පරාජිකා වෙයි. රෝගීන්ට දහම් දෙසීමේදී භික්ෂූන් පරිස්සම් විය යුතුය. මරතයි බියෙන් පෙළෙන කෙනෙකුට බිය දුරවනු පිණිස මරණයේ ಗುಣ කීමෙන් ඇවත් නොවේ. මරණයේ ಗುಣ අනුන් ලවා කියවවද එය අසා කෙනෙකු දිවි නසාගතහොත් භික්ෂුව පරාජිකා වෙයි. ලියා දැක්වුවද එසේම වෙයි. අනුන් විසින් ලියන ලද්දක් දැක්වුවද එය බලා අනිකා දිවි නසාගතද භික්ෂුව පරාජිකා වේ. රූප දැක්වීම ආදිය භයානක රූප දක්වා බියගන්වාද මැරිය හැකිය. රාග අග්නිය තදින් නැගීමට හේතුවන සුන්දර රූප දැක්වීමෙන්ද මැරිය හැකිය. භයානක ශබ්ද ඇස්වීමෙන්ද මැරිය හැකිය. ගන්ධ රස ස්පර්ශයන්ද ආශ්‍රය කොටගෙනද මැරිය හැකිය. බියවන පරිදි දහම් දෙසීමෙන්ද මැරිය හැකිය. කිනම් උපක්‍රමයකින් වුවද භික්ෂුවක් මිනිසෙකු මැරුව පරිජි වෙයි. මිනිසෙකු වීමය සත්වයේ කියන සංඥාව ඇති භවය වදක චිත්තය උපක්‍රමයක් කිරීමයය එයින් මරණය සිදුවීමය කියා මේ සිකපදයේ අංග පහකි. මරමියන සිතින් තොරව කළ දෙයකින් කෙනෙකු මලද මරණ බව නොදැන කළ දෙයකින් මලද මරණ අදහසින් තොරව කළ දෙයකින් මලද ඇවත් නොවේ. උමතු කමෙන් කළ දෙයකින් මලද ඇවත් නොවේ. දිවි නසා ගැනීම නච භික්ඛවේ අත්තානං පාතේ තබ්බං යෝ පාතේය ආපත්‍ති දුක්ඛටස්ස පරාජිකා පාළි 87 පිටුවෙන් තේරුම මහණෙනි ආත්මය පර්වතාදියෙන් නොහෙළිය යුතුය ජීවිතය නොනසා ගත යුතුය යමෙක් එසේ කෙරේ නම් ඔහුට දුකලා ඇවැත්වේ අනුන්ගේ ජීවිතය නැසීමෙන් පරාජිකා වන්නාක් මෙන් ප්‍රපාතවලට පැනීම ආදියෙන් සිය දිවි නසා ගැනීමෙන් පරාජිකා ආපත්‍ති නොවේ. උඩ සිට බිමට පැනීම, දියට පැනීම, වාහන එන මගට පැනීම, වස කෑම ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නොගැනීම යනාදීන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. දීර්ඝ කාලයක් පවත්නා වූ යම් දරුණු රෝගයක් ඇති භික්ෂුවක් නිසා උපස්ථායකයන්ට බොහෝ වෙහෙසෙන්නට සිදුවේ නම් උපස්ථායකයෝ රෝගියා පිළිකුල් කෙරෙත් නම් මේ කරදරය කවදා කෙලවර වේදයි සිතත් නම් ප්‍රතිකාර කළද මේ ආත්මය නොපවත්නේය මා නිසා උපස්ථායකයෝද වෙහෙසෙත්තේයි සිතා ආහාර ප්‍රතික්ෂේප කොට සිටීමෙන් ඇවත් නොවන බව අටුවාවෙහි දැක්වෙයි. සමන්ත පාසාදිකා 334 පිටුවෙන් සසරට තදින් කලකිරුණා වූ භික්ෂුවක් ආහාර සෙවීම හා වැළඳීමත් භාවනාවට බාධාවක් යයි ජීවිත ආශාව හැර භාවනාව සඳහා ආහාර ප්‍රතික්ෂේප කිරීම සුදුසු බවද අටුවාවෙහි දක්වා ඇත. මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුනහොත් මේ දෙය නොකලහොත් මා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පුදනවායේයි උපවාස කිරීමෙන් ඇවත් වෙයි. එසේ මලහොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය. විනීත වස්තු පිණ්ඩචාරික භික්ෂුවක් පුටුවක රෙදිකඩකින් වසා තබා සිට ලදරුවෙකු යටකොට හිඳගත්තේය. ලදරුවා මලේය. ඒ බව බුදුරදුන්ට සැලකල කලෙහි ඉන් පරාජිකාවක් නැති බව වදාරා මේ සිකපදයේ පනවා වදාළහ. නච භික්ඛවේ අපපටි වෙක්කිත්වා ආසනේ නිසීදී තබ්බං යෝ නිසීදෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස පරාජිකා පාළි 84 පිටුව තේරුම මහණෙනි නොවිමසා අසුනේහි නොහිඳිය යුතුය යමෙක් හිඳී නම් ඔහුට දුකුලා ඇවැත්වේ වාඩිවන කලෙහි ආසනයේ හැටි හොඳට නොපෙනේ නම් අතගා බලා වාඩි විය යුතුය ඇතිරියක් නැති අසුනේහිත් බලා සිටියේදී ඇතිරියක් එළූ අසුනේහිත් නොවිමසා හිඳීම වටිනේය මිනිස්සු තමා ඉදිරියේ ආසනය අතගා මෙහි හිඳිනු මැනවයයි කී කල්හිද නොවිමසා හිඳීම සුදුසුය කලින් වාඩි වී සිටි භික්ෂූන් එහා මෙහා වූ දීර්ඝ ආසනයේහිද නොවිමසා හිඳීම සුදුසුය. යම් කිසිවක් වැසී ඇතිනම් ඒ බව දැනෙන තුනී වස්ත්‍ර එලා ඇති අසුනේහි නොවිමසා හිඳීම සුදුසුය. ඝන ඇතිරි එළු අසුනේහි නොවිමසා හිඳීම නුසුදුසුය. පියපුතු දෙදෙනෙක් පැවිදිව විසූහ. දිනක් සංඝයාට රැස්වීමට කාලය දැන් වූ කලෙහි ස්වාමීනි යන්න ඔබ වහන්සේගේ පැමිණීම සංඝයා බලාපොරොත්තු වන්නේය යයි කියා පුතා පියාගේ පිටට අත තබා තල්ලු කළේය එකල්හි වැටි පියමහන කාලක්‍රියා කළේය ඒ කරුණ ගැන සැක ඇති වූ පුත් මහන බුදුන් වහන්සේට සැලකලේය මහන නුඹ කිනම් සිතකින් තල්ලු කළෙහිදැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ කලෙහි භාග්‍යවතුන් වහන්ස මරණ අදහසින් නොවෙමි යයි පුත් මහන සැලකලේය එකල්හි තථාගතයන් වහන්සේ මරණ අදහස නැතිහුට ඇවත් නැත යයි වදාළසේක පරාජිකා පාළි 87 පිටුවෙන් එක්තරා පිණ්ඩපාතික භික්ෂුවක් වස සහිත පිණ්ඩපාතයක් ලබා ආසන ශාලාවට ගෙන ගොස් එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට තමාගේ පාත්‍රයෙන් ආහාර පිළිගැන්වීය. එය වැළඳූ භික්ෂූහු මරණයටපත් වූහ. ඒ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි උන්වහන්සේ නුඹ කිනම් සිතකින් එය කලෙහිදැයි අසා වදාරා භාග්‍යවතුන් වහන්ස මම වසක් බව නොදැන භික්ෂුන් වහන්සේලාට පිළිගැන්වීමි යැයි සැලකල කලෙහි මහන නොදන්න හොට ඇවත් නැත යයි වදාළ සේක එක් භික්ෂුවක් මෙයින් කුමක් සිදුවේදෝ යයි විමසනු පිණිස අන් භික්ෂුවකට වස දිනි භික්ෂුව මරණයට පත්විය ඒ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි කිනම් සිතකින් එය කලේදයි අසා විමසීම පිණිසයයි සැලකල කලෙහි විමසීමේ අදහස ඇතියහුට පරාජිකාවක් නැත. තුලසි ඇවත් වේ යයයි වදාළසේක. එක් සමයකහි මහන සමාගමක් ගිජ්ජකුළු පර්වතයට නැග විනෝදය පිණිස ගලක් පෙරලූහ. ගොපල්ලෙක් යට වී මලේය. ඒ කරුණ බුදුන් වහන්සේට සැලකල කලෙහි එයින් පරිජි ඇවතක් නොවන බව වදාරා නච භික්ඛවේ දවාය සීලා පවිජ්ජත්තබ්බා යෝ පවිජ්ජේය ආපatti දුක්ඛටස්ස පරාජිකා පාළි 87 පිටුවෙන් යන සික පදය පැන වූසේක තේරුම මහණෙනි ක්‍රීඩා පිනිස ගල් නොපෙරලිය යුතුය යම් මහණෙක් ගල් පෙරළුවේ නම් ඔහුට දුකලා ඇවැත්වේ මහා ගල් පෙරලීම පමණක් නොව ගල් කැට, මැටි කැට, කැබලිති, පොළු යන මේවා අතින් හෝ පයින් දමා ගැසීමද දුනු වලින් විදීමත භික්ෂූන්ට නොවටිනේය. ආහාර බෙදීම්, පිළියෙල කිරීම ආදීෙහිදී කවුඩන් එළවීම සඳහා ගල් ගැසීම ආදිය වටනේය. විහාර කර්මාන්ත ආදිය කිරීමෙහිදී ගල් ආදිය පෙරලීම විසිකිරීම වටනේය සමන්ත පාසාදිකා 334 පිටුවෙන් එක්තරා භික්ෂුවක් විහාරයක් සෙවෙනි කල භික්ෂුවකට වහලෙන් බසින්නට තැනක් දැක්වීය. එතනට බසිනා භික්ෂුව වැටි මලේය. එකරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි මැරීමේ අදහස නැතිෙහුට ඇවත් නැතයයි වදාළසේක. එක්තරා භික්ෂුවක් මරණ අදහසින් විහාරයක් සෙවණි කළ භික්ෂුවකට බසින්නට තැනක් දැක්වීය. එතනින් බසිනා භික්ෂුව වැටී මලේය. ඒ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි මරණ අදහස ඇති කලෙහි පරාජිකා ආපත්‍ති වේය යයි වදාළසේක. එක්තරා භික්ෂුවක් මරණ අදහසින් භික්ෂුවකට වහලෙන් බසින්නට තැනක් දැක්විය. එතනින් බසිනා භික්ෂුව වැටුණේය. එහෙත් නොමලේය. එකරුණ තථාගතයන් වහන්සේට සැලකල කලෙහි නොමල බැවින් පරාජිකා ආපත්‍යයට නොපැමිණෙන බවත් තුලසි ඇවත් වන බවත් වදාළසේක. එකල සැමියාගෙන් වෙන්ව වාසය කළ මාගමක් ගැබ් ගත්තීය. ඕතමෝ කුළුපඟ භික්ෂුවකගෙන් ගැබ් හෙළනා බෙහෙත් ඉල්ලීය. භික්ෂුව ඇයට ගැබ වැටෙන බෙහෙතක් දුන්නේය. කුස සිටි දරුවා මලේය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි බෙහෙත් දුන් භික්ෂුව පරාජික ආපත්‍යයට පැමිණි බව වදාළසේක. ඒ සමයෙහි වඳ කතක් භික්ෂුවකගෙන් දරුවන් ලැබීමට බෙහෙතක් එල්ලීය. භික්ෂුව ඇයට බෙහෙතක් දිනි. එයින් ඕ මලාය. භාග්‍යවතුන් වහන්සේ එයින් ඒ භික්ෂුවට දුකුලා ඇවතක් වන බව වදාළහ. එසමයෙහි එක්තරා භූත වෛද්‍ය භික්ෂුවක් යකෙකු මැරීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි එයින් පරාජික ආපත්‍යයට නොපැමිණෙන බවත් තුලසි ඇවතට වන බවත් වදාළසේක. එසමයෙහි භික්ෂුවක් අන් භික්ෂුවක් මරණ අදහසින් නපුරු යකුන් ඇති විහාරයකට යැවීය. යක්ෂයෝ ඒ භික්ෂුව මැරුවහ. ඒ බව තථාගතයන් වහන්සේට සැලකල කලෙහි ඒ භික්ෂුවට පරාජික ආපත්‍ය වූ බව වදාළසේක. එසේ යවා යකුන් විසින් නොමරුවහොත් තුලසි ඇවත් වේ යයිද වදාරා ඇත්තේය. එසමයෙහි එක්තරා භික්ෂුවක් පින් කළ කෙනෙකු මරණ අටියෙන් ඔහුට ස්වර්ග වර්ණනාව කළේය. ඔහු එය අසා ස්වර්ග සම්පත්තියට ආශා කොට මලේය. ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි ඒ භික්ෂුව පරාජිකාවට පැමිණේ යයි වදාළසේක. එක් භික්ෂුවක් පව් කළ එකෙකු බියගන්වා මරණු පිණිස ඔහුට නිරය කතාව කීය. හෙතෙ මේ බිය වී මලේය. ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැලකල කල්හි ඒ මහන පරාජික ආපත්තියට පැමිණේයයි වදාළහ. එසමෙහි අත්පා සිඳනු ලැබූ පුරුෂයෙකු වෙත ඔහුගේ ඥාතීහු රැස්ව උන්හ. එතනට පැමිණි භික්ෂුවක් මොහු මැරෙනවාට කැමැත්තෙහුදැයි ඔවුන්ගෙන් ඇසීය. ඔහු එසේ යැයි පිළිතුරු දුන්හ. එසේනම් මොහුට මෝරු පොවව් යැයි භික්ෂුව කීය. ඔහු මෝරු පෙවූහ. අත්පාසුන් තනත්තා මලේය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි ඒ භික්ෂුව පරිජි ඇවතට පත් වූයේ යයි වදාළසේක. මේ කතා පාරාජිකා පාලියෙනි